දිලවරත්න අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ගණනාවක් වහලා තියෙනවා මම විශේෂයෙන්ම YouTube එකේ තමයි වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන මම අහන්නම් මේ තියෙන ප්‍රශ්න ස්වාමින් වහන්සේ අපේ ළඟට පිරිමි හැඩයක් සහ ඉසේ අඳින ගැහැණු දරුවෙක් ආවා මහාන වෙන්න ඇය සඳහන් කළා ඇය ගැහැණු අපෝ කියන්නේ පිරිමි හැඩයක් සහ ඉසේ අඳින ගැහණු දරුවෙක් වාවා. ඒ කියන්නේ හැඩේ පිරිමි හැබැයි වගේ අඳිනවා නමුත් ගැහණු දරුවෙක්. ඔව්. ඔව්. ආවා. මහාන වෙන්නේ. ඇය සඳහන් කළා ඇය ගැහණු හෝ පිරිමි නොවේ කියලා. බුදුන් වහන්සේ දේශනා කළා එහෙම අය මහාන නොකළ යුතු බව. කියා සඳහන් කළාම ඇය ඇසුවා ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා. අපහසු බව සඳහන් කළාම බොහෝ දුකෙන් ඇය ගියා. ආයෙ පැමිණියෙත් නැහැ. ස්වාමින් වහන්සේ ඇත්තටම ඒ අයට ධර්මය අවබෝධ කරන්න බැරිද? එහෙමයි ධර්මයේ හැසිරෙන්න බාධාවක් නැහැ. එතකොට දැන් ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ධාන, අභිඥා, මාර්ගඵල தත්වයටපත් වීමනේ. එතකොට ඒ අයට ඒ හැකියාව නැති වෙන්නට පුළුවන්. නමුත් ඒගොල්ලන්ට ಗುಣධර්ම වඩන්නට බාධාවක් නැහැ. හැබැයි මේ භික්ෂු සංස්ථාව කියන එක තාම පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන. මේට ඉහතදීත් අපි කතා කළා භික්ෂුණී උපසම්පදාව ගැන කතා කරනකොට කෙනෙකුට උපසම්පදාව ලබා දෙනවා කියලා කියන්නේ ඒක මේ නිවන් දකින්න සුදුසුකමක් නෙමෙයි උපසම්පදාව කියන්නේ උපසම්පදාව කියලා කියන්නේ මේ භික්ෂු සංස්ථාවේ සමාජිකයෙක් හැටියට නিত্য සමාජිකයෙක් හැටියට එයාව සංඝයා විසින් පිළිගන්න. ඒතකොට භික්ෂු සංස්ථාවේ නিত্য සමාජිකයෙක්ට වගකීම් ටිකක් තියෙනවා මොනවද? තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියා කිරීම සහ අන් අයගේ විමුක්තිය සඳහා මේ ධහම පවත්වාගෙන යාම සම්බුද්ධ ශාසනය පැවැත්වීම. එතකොට ওই වැඩ දෙක ඒතනත්තාගෙන් අපේක්ෂා කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ඒ එතනට ඒ භික්ෂු සංස්ථාව තුළ තියෙන නීති රීති වගකීම් යුතුයකම් විනය ප්‍රඥප්ති මේවා හඳුනාගෙන කටයුතු කරන්නට සමර්ථ නැතිනම් එයා ඒකට සුදුස්සෙක් හැටියට හඟින්නේ ඒ නිසා තමයි අර අපි මුලින් කතා කරේ පැවිද්දාගේ ලිංගනාසනාව. ඒ කියන්නේ මහානකමින් අයින් කරන, සිවුර ගලවලා බැහැර කරන. සුදුසු නැත්නම් සමාජිකත්වයෙන් නිර්පාහරිනවා. නමුත් අද ගොඩාක් දෙනා මේක පටලවාගෙන තියෙන්නේ ඒක දැන් කෙනෙකුට මහානකම කියන්නේ උපසම්පදාව කියන්නේ නිවන් දකින්න සුදුසුකමක් වගේ තමයි හිතාගන්නේ. ඒක නිවන් දකින්න සුදුසුකමක් නෙමේ මහානකම කියලා කියන්නේ මේ සංඝ සංස්ථාවට ගිහිව හිටපොයක් නිවන් දැකලා තියෙනවා එතකොට පැවිදි වීමවත් උපසම්පදාවවත් නිවන් දකින්න අත්‍යවශ්‍ය නැහැ ඒ නිසා යම්කිසි කෙනෙකුට ಗುಣධම් වඩන්න ඕන නම් එයා මහාන වෙන්න ඕන කියලා ඒක ඇතුළට රින්ගන්නම දකලන්න ඕනේ. ඒක ඇතුළට ගන්න සුදුසු සමාජිකත්වයේ ගන්න සුදුසු විනය ප්‍රඥප්තිය තියෙනවා. ඒ ප්‍රඥප්තිය වලට අනුගත නැත්නම් එයා ඒකට ඇතුළත් කරන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් ගන්න එයාට ಗುಣධම් පටන්න බෑ කියන එක නෙමෙයි. දස සිල් සමාදන් වෙලා අනගාരിക වෙලා ඉතින් ඕන තැනක ඕන විදිහකට ಗುಣධම් වඩන්න පුළුවන්. පන්සලක ඉඳගෙනත් ಗುಣධම් වඩන්න පුළුවන්. ආරාමයක ඉඳගෙනත් ಗುಣධම් වඩන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් දෙනා හඳුනාගන්නේ මාව මහාන කරගත්තේ නැහැ මට නිවන් දකින්න බැරිද මට මොන දහම් කරන්න බැරිද අන්න එහෙම නිකන් ආරවුලක් හදාගන්නවා ඒගොල්ලන්ට නොඇතීම සහ අර කියා දෙන කෙනාට මේක පැහැදිලි කරලා කියා දෙන්නට නොහැකි බව එතන තියෙන අනවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තමයි කාන්තාව සමතන ඉල්ලන්නේ අන්න වගේ ප්‍රශ්නයක් එතන තියෙන්නේ ඒ නිසා භික්ෂුණීන් හැටියට අපි උපසම්පදා වෙන්න ඕනේ. ඇයි අපිට නිවන් දකින්න බැරිද? එහෙම ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ. නිවන් දකින්න පංචශීලය පංචශීලයක් දසශීලයක් ඇති. ඒකෙන් නිවන් දකින්න පුළුවන්. හරියට ආරක්ෂා කරලා. එතකොට මේ පැවිදි වෙනවා උපසම්පදා වෙනවා කියලා කියන්නේ මේ වෙනම සංස්ථාවක්. දැන් අපේ අපිට රටේ සමාජිකයෙක් හැටියට ඉන්න පුළුවන් හැබැයි අපි හමුදාවේ අසවල් හමුදා කාණ්ඩේ සමාජිකයෙක් කියලා කියන්න නම් ඉතින් ඒගොල්ලෝ අපේක්ෂා කරන සුදුසුකම් අපිට තියෙනවා තිබුණොත් තමයි අපි එතන සමාජිකයෙක් වෙන්නේ ඊට පස්සේ මේ සමාජිකත්වයට ගැළපෙන නීති රීති අපි උල්ලංඝනය කළොත් අපිව දොරට දානවා මේ සමාජිකත්වෙන් අයින් කරන්න. ඊට පස්සේ අපේ මේ මේ මේ මොනවාද නිල ඇඳුම් ටික ආයුධ ඔක්කොම ඒගොල්ලෝ ගන්නවා. ඒවා ඒවා දෙන්නේ නැහැ. ඒතකොට ඒවා පාවිච්චි කරන්න තහනම්. ඒවා නැවත පාවිච්චි කරලා අහු වුණොත් එයාට දඩුවම් ලැබෙ යුතු වරදක් ඒක. ඉතින් අන්න ඒ වගේ සංස්ථාවක් සංඝ සංස්ථාවක් මේක ඇති කලේ එතනට එන පිරිසට නිවන් දකින්නට අවස්ථාවකුත් සලස්සලා දෙනවා. ඒ අතරතුරේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය බොහෝ කාලයක් ඉදිරියට පවත්වාගෙන යනවා. ඒ නිසා මාරය ඇවිල්ලා ආරාධනා කරනකොට පිරිනිවන් පාන්න කියලා බුදුහාමුදුරේ ප්‍රතික්ෂේප කරන ප්‍රතික්ෂේප කරලා මොකද්ද දේශනා කරන්නේ මේ ධර්ම විනය ලෝකේ පවත්වන්නට අධර්මයේ යටපත් කරලා ධර්මය මතු කරන්නට දක්ෂ ව්‍යක්ත ප්‍රතිබල ධර්ම ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් ඇති වෙනකම් මම පිරිනවන් පාන්නේ. ඒතකොට ඒ පිරිස ඇති වෙන්න ඕන මොකටද මේ බුදු කෙනෙක් පිහිටවපු මේ ශාසනය මේ ධර්ම දිගු කලක් ලෝකයට විවෘත කරන්නේ. ඉතින් ඒ නිසා අන්න එතනට සුදුසුකම් තියෙන දක්ෂ ප්‍රතිබල ව්‍යක්ත අනිත් අයගේ චෝදනා ගර්හා වලට ලක් වෙන්නේ නැති ඉන්න තැන අවුල් කරන්නේ නැති එහෙම පිරිසක් තමයි මෙතන සමාජිකත්වයට සුදුසුකම් ලබන්නේ. අද ඒ සුදුසුකම් මොකක්වත් බලන්නේ නැතිව ආපු ගමන් මහාන කලන් පස්සේ මානසික රෝගීන්ද වෙන කායික විකෘතීන්ද මානසික විකෘතීන්ද මොකක්වත් බලන්නේ නැතුව මහාන කළොත් එහෙම තවනොත් විකෘතිතා ඇති කරගෙන විනාශ වෙනවා ශාසනයත් සමස්ත සංඝ සංස්ථාවක් කෙලසෙනවා දැන් ඔය අපිට අන්තර්ජාලයට එහෙම ගියන් පස්සේ විවිධ ප්‍රකාශන කරන විකාර රූපී අදහස් කියන වික්ෂුන් වහන්සේලා පේන්න ඉන්නේ ඒ මොකක් නිසාද අර ඒ හරියට සොයලා බලලා සසුන්ගත නොකිරීම සහ නිවැරදි පුහුණුවක් නිවැරදි ගුරු ඇසුරක් ලබා නොදීම සහ සමහර වෙලාවට කොච්චර පරිස්සමින් ඒවා හොයලා බලලා කළා වුණත් යම් කිසි දඩත්තර අදහස් තියෙන මහානකමේ කාර්යභාරය හරියට හඳුනාගත්තේ නැති ඇතම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉතින් බුදුහාමරන් කාලෙත් එහෙමයි හිටියා. ඒ අය මුල් කරගෙන තමයි නීති රීති ගොඩාක් පනවලා තියෙන්නේ. ඉතින් අද කාලේ අපි කොච්චර පරිස්සමින් තෝරලා බේරලා වහන කරන්න හැදුවා වුණත් ඒ සියලු සුදුසුකම් වලට යට විදිහක් මතු පිටින් පෙනෙනවා. හැබැයි මහානකමට ආවට පස්සේ යාගේ අර දුෂ්ට දුර්ජන ගති මතු වෙනවා. ඒ නිසා මේ වික්ෂ සංස්ථාව කියන එක ඒක වෙනම ආයතනයක් වෙනම සංස්ථාවක්. ඒක ඇතුළට එන්නම ඕන නිවන් දකින්න කියලා නියමයක් නැහැ. මෙතනට එනවා නම් ඒකේ වගකීම් හඳුනාගෙන ඒකේ කාර්යභාරේ භූමිකාව හඳුනාගෙන මෙතනට આવොත් තමයි Tamanටත් ලෝකෙටත් යහපතක් කරන්න මට මහාන වෙන්න අවස්ථාවක් නැහැ දැන් ඒ නිසා මට නිවන් දකින්න බෑ කියලා යම්කිසි කෙනෙක් කඩා වැටෙන්න කලකිරෙන්න දෙයක් නැහැ. ಗುಣධම් වඩන්න බාධාවක් නැහැ. ಗುಣධම් වඩන්න Tamanට හයිය තියෙනවා නම් සාංශාරික කුසල බලය තියෙනවා නම් Taman ඒ වෙනුවෙන් කැප වෙනවා නම් ඕන තැනක ඉඳගෙන ಗುಣධම් වඩන්න.